වෙනදා ලෙනෙහි පැවති කවට කෙලේ සිනාදා මෙමදා නැතිවන්ට සිදුණු දේකිමදා නිබඳාවිත් පිලිසඳර දොඩන සිහබානදා මෙසඳා සැඟවෙන්නේ ඇයිද සිතේ මිගිනා සිත නොව විගසනාවේ මා දකින්නට පුරුදු පෙරසේ නුඹ නොදැක මා හද තඹුරු වන වේය මුකුලිත හිරු නොදුටුසේ ඇද්ද මන දොල කිසි තැඟවි මුල නොව කිය සදා දෙන්නෙම් සැත පියාණෙනි කිසිදු මන දොල සමාරුව මන දොසක් වීනම් වෙසෙන සඳ මේ පාළුලෙන තුල එක්විතා සිත පියාඹායයි නොමඬ සිතු විලිචීන බිය කරු ඌත වෙස්ගෙන මා පෙලයි නිති මාගේ මවහා නැගනියන් ගැන සිතේ නිරතුරු ඇත රැඳී බිය වලට ගොස් අපි ආනෙනි උතුම් කිසි දිනක පෙරලානු ආවොත් පේලෙනේ තිරවී සිටින්නා පැහැර යන්නට මග නොදන්නා මොකද දෙදෙනා සමග වන්නේමි ගොදුරු මරුවට කිම්ද මෙවදන් වැටෙන්නේද තතුලෙද යන්ට මෙලෙනෙන් දොඩ වන්නේ විකාරද යන්ට මෙලෙනෙන් දොඩ වන්නේ විකාරද කන්ට බොන්ට දේගෙන දෙන්නේ මිනෝ මාදව කන්ට සිත බිය සැක නොදනිමි කාරණ කන්ට සිත බිය සැක නොදනිමි කාරණ රැකගෙන ඉන්නට මේ වනයේ ගොර බාධා දන්නේමි නරයන් තිදෙනෙකු බාධා දන්නේමි නරයන් තිදෙනෙකු මරුහට මේ වනයේ ඇත අවසර යන්ත නොසිතන් පිට මාන කඩ කර යන්ත නොසිතන් පිට මාන කඩ කර විසිත සංසල ඉසරු මෙති පලින මං විමසනු කිම බහැරට යාමඩ මං විමසනු කිම බහැරට යා ලෙන්දොර වඩා මනවින් තරකොට තැබිය යුතු බව මට පෙනේ. ශක්ති සම්පන්න දේහයකින් වැඩෙන මාගේ පුත්‍රයාට මෙතනින් බැහැරට යන්න සිටුනොත් ඔහුටද මාගේ අඹුවටද දියණියටද වන්නේ මහත් විපතකී